සරු අරුත්සුන් පදමාලාවකට සංගීතඥයෙකු විසින් නිම කරනු ලබන ඊටාම වටිනා සලුපිලියෙන් සැරසී කුමාරිකාවක් වගේ එලි දකින්නට පුළුවන්. හැබැයි ඒ සලුපිලි අබරණ ඉවතටගෙන බැලුවොත් එහි සිටින්නේ ඊටාම අවලස්සන નિසරු කෙනෙක්. හැබැයි ඊටාම සස්වීක අදහසින් යුක්ත සමාජයට මිනිසත්කම ගැන කියන හරවත් පදමාලාවක් සංගීතඥයෙකුගේ අලංකාර තනු එහෙම නැත්නම් සංගීතයේ නැමැති සලුපිලියෙන් සැරසුනොත් ඊතන ඊතා රූමත් අංගනාවක ලෙස සමාජයට ඇතුළු වෙන්නට පුළුවන් ගීතයක පද රචනාවක් අර්ථවත් වන්නේ එහි සමාජයට හිතවත් සමාජ හිතයිසි දැක්මක් තිබුණත් පමණයි. මිනිසත්කම වගා කරන, මනුසත්දම් ඉස්මතු කරන ගුණාංග ඒ ගීතයේ තිබුණොත් එය සමාජයට ගුණදායක ගීයක් බවට පත් වෙනවා. විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ගීමාලාව අපි දකින්නේ එවැනි සමාජ හිතයිෂී දැක්මකින් යුක්තව නිර්මාණය වුණු ගීත සමුච්චයක් හැටියටයි. අදත් අපි කල්පනා කරා එවැනි සොඳුරු ගීත කිහිපයක් ඔබ වෙනුවෙන් රස විඳින්න ඔබ හමුවේ තබන්න. මේ අද අපි තෝරගත්ත පළමු ගීතය. Thank you. අනලනවා අම්මා වට කර ලිපගිනි නැල වෙනවා කොළඹ වෙල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනේනවා අකුරට යන්න පමාවි ගුරු සිත රිදිලා වේවැල අඳවාවි පුතුනේ අකුරට යන්න පමාවි ගුරු සිත රිදිලා වේවැල අඳවාවි ගඟේ ඇලේ පැන තෙප්පම් පැදලා මුරන්දු පුතා දුක් වේවි අම්මා පිනිබර යාමේ සැවුලක් අනලනවා අම්මා වත කර ලිපගිනි නැල වෙනවා කොළඹ රෙල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කින ඇහෙනවා දෙවේලේ කුසගිනි නොබලා කඩමණු වෙන්දත් පින් කන බබලෙනවා එන දෙවේලේ කුසගිනි නොබාලා කඩ මනු ඇන්දත් පින් කන බබලෙනවා කලත රුවන් වැසි වසන තාලේ සිල්ප උගත්දා නුඹ සතුනිති වෙනවා පිනිබර යාමේ සැවුලන් අඳලනවා අම්මා වට කර ලිපගිනි නැල වෙනවා කුලඹ තෙල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනෑවා ප්‍රවීණ ගීත රචක ලූෂන් බුලත් සිංහල මේ පදමාලාවෙන් අඳින චිත්‍රය අපට මැවී පෙනෙනවා. පිනිබර යාමේ සැවුලන් හඬනවා අම්මා වටකර ලිපගිනි නැල වෙනවා. කොළඹ රේල්ලුව රජගමනක එනවා නැගිටින් පුතුනේ බිම්මල් හිනහෙනවා. දැන් මේ ගීතයේ කියන මව කොයි විදිහේ මවක්ද? වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින්කඳ බබලෙනවා. මේ දෙන වටිනාකම මවට කඩමලු ඇන්දත් පින්කඳ බබලෙනවා. කලතුරුවන් වසි වස්සන කාලේ ශිල්ප උගද්දා නුඹ සක්විති වෙනවා. මේ පුතෙකු අමතලා මව ගැන කියන්නේ. ශිල්ප ඉගෙන ගත්තොත් මතු අනාගතය සුබවාදී වෙනවයි කියලා තමයි කියන්නේ. ඕනෑම දිරිඳු පැලක තමන්ගේ දරුවා සිත්සතර උගන්වා සක්විති කිරීම හැම අම්මෙකුගේම හැම තාත්තෙකුගේම අරමුණ. මේ දිලිඳු පැල ඇතුලේ තියෙන අභිලාෂය අරමුණ ප්‍රාර්ථනාව ඒකයි. ලූෂන් බුලත් සිංහල පද රචනා කරනවා ආචාර්ය වික්ටර් රත්නායක තනු නිර්මාණය කරනවා සුනිල් එදිරිසිංහ ගායනා කරනවා මේ ගීතය ඔබ දකින්නේ කොහොමද? මේ මේකත් මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් අපේ ශීපදයක් වගේ තමයි ලියන්නේ. එතකොට ඒ ඔස්සේ තමයි තනුව ගායනය ඔක්කොම ගොඩ නැගෙන්නේ. කවි ආකෘතිය තියෙනවා. එලිසමයේ එක් අර වෙනවා එනවා වගේ වචන. එවෙන් පුදුම ශබ්ද අලංකාරයක් ඇතුළේලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ අර ගැමි පරිසරය ඒක ඉස්මතු කරන්න වෙන්න ඕන මේ ලස්සන තනුවක් දාලා ටිකක් අර කවියයි ගීතයයි අතර තත්යක් වගේ. ඔව් ඒ ඒ ඒ සරල ගුණයක් මේකේ තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ගියේ ලස්සන මේ මම හිතන්නේ ඉස්මතු වෙන්නේ. ඔව් මේ මේ මේ ගීත ඇතුලේ තියෙන මේ සමාජ සමාජය පිළිබඳ කතාව අපි ඉස්මතු කරන්නට වෑයම් කරන්නේ. ಗುಣධර්ම, මෞගුණය මේ වගේ දේවල් තමයි ඔහු ගීතය ඇතුලේ ආලෝක ධාරාවකින් අපට ඉස්මතු කරලා පෙන්වන්න හදන්නේ. අප තෝරගත්ත දෙවැනි ගීතයත් එවැනිම යම් අරුතක් ඉස්මතු කරලා යම් චරිතයක් අපේ අවධානයට ලක් කරන ගීතයක්. අපි දෙවැනි ගීතය අහමු. हम වැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවක පුතුම් ළඳ අම්මා අම්මා අම්මා මෙයත් මව්ගුණ ගීතයක් හැබැයි මේ ගීතයේ මේ මව්ගුණ ගායන ගායකයා හමුවේ මව නැහැ. ඔහු සමාජයේ සිත්සතර දිනාගෙන ඔහුගේ සොඳුරුතම මියසිය නිර්මාණය කරපු දවසේ ඒ මියසියට සමන් දෙන්න මව ජීවතුන් අතර නැහැ. මවගෙන් ජීවිතය ජයගන්න දිරිය ලබාගත් පුතා ඒ දිරියෙන් ලොව ජය ලබාගෙන එනකොට ඒ ජය පැම්බුණ්ඩ මව ඔහු ඉදිරියේ නැහැ. මේ විරහවත් සමග තමයි මේ මව්ගින ගීතය නිර්මාණය වී තිබෙන්නේ. මහාචාර්ය සුනිල් රත්නගේ පදමාලාව සංගීතය නිර්මාණය කළේ රෝහණ වීරසිංහ. සුනිල් එදිරිසිංහ මේ හැම ගීයකම උත්සාහ කරන්නේ අර මානව ධර්මයක් මිනිස් මිනිසා අතරට ගෙන යන්න රසිකයා අතරට ගෙන යන්න මව ගැන රට ගැන සහෝදර සහෝදරියන් අතර පියා ගැන මේ සියලු දෙනාකටම මනුසත් ගුණය විස්මතු කර දක්වන්න තමයි ඔහු මේ ගීතවල වෑයම් කරන්නේ. ඒවා අපි ඔහුගේ ගීත රාශියක දකින ලක්ෂණයක්. විචාර ජයන්ත අරවින්ද මේ මේ ගීතය ඔබ කොහොමද දකින්නේ මේ දෙවැනි බුදුන් ලෙස සවම උවම් කළ මව ගැන ඒක මේ පුදුම විදිහට සංගීතය යොදලා තිනවා කවුරු හෝ මේ මම හිතන්නේ රෝහණ වීරසිංහගේ සංගීතය. ඊටාම බුද්ධිමත්ව මේ පසුවිම් සංගීතය යොදලා තින විදිහට මට පේන්නේ මොකද අර ගායකයා ගයන තනුව නැතුව සංගීතයෙන් වෙනස් තනුවක් <laughs> නිතර ප්‍රතිරාවය කරනවා. ඒකෙන් පුදුම එකතුවක් ලැබෙනවා කියලායි මට හිතෙන්නේ. මොකද අර අම්මාගේ තියෙන අර ගුණවත්කම, බලාපොරොත්තුව, ප්‍රාර්ථනා ඔක්කොම අර සංගීතයෙන් ධ්වනිත වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒවා මේ ගායනයයි සංගීතයයි ඉතාම සුසංගත වීමේ අවස්ථාවක් පේනවා. ඔව්. මීළඟට තෝරගත්තේ අර මනුෂ්‍ය දහම ඉස්මතු කරන ගීතයක්. කුටුම්බයක සැමියා භාර්යාව දරුවන් මේ සියලු දෙනාම ඊටාම සෙනෙහසින් බැඳී ජීවත් විය යුතු සංස්ථාවක්. හැබැයි මේ ස්වාමි පුරුෂයාට මේ වෙනස දැනෙන්නේ ඇයි? අපි ඒ ගීතයට සවන් දෙමු. thank you වහා නැත මොකද මන්දා ලිඳට භූයේ උලුස්සාගත් රොටිය කරවේ මොකද මන්දා ලිපට භූයේ අදාගත් ලුණු මිරිස් රහ නැත මොකද මන්දා දිවට භූයේ ඒද සිහිල කොයි අත ගියාදෝ කෝල බව මුසු සිනාහන නැත සවන් පිරිව ගියාදෝ කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා දිනට වූයේ උලුස් සාගත් රොටිය කරවි මොකද මන්දා ලිපට වූයේ to me. ගීත රචකයා කේඩිකේ ධර්මවර්ධන. පුදුම අරුමයක් සිදු වී තිබෙන්නේ. කලේ පෑන් ඇත නැවුම් රහ නැත. මොකද මන්දා ලිඳට වූයේ පුලුස් සාගත් රොටිය කරවි මොකද මන්දා ලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ සියල්ල තියෙනවා හැබැයි අර සුපුරුදු ගුණාංග නැහැ සැලේ ගහකොළ සුළඟ ඇත එද සිහිල කුයි යත ගියාදෝ කෝල බවමුසු සිනා හඬ නැත සවන් බිහිරිව ගියාදෝ පුරුදු නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නේම් දැන් මේ සියලු විපර්යාස සිදු වුනහම කියන්න එකම එක්කෙනා ඉන්නේ දැන් මම කාටද කියන්නේ කියන්න කෙනෙක් නැහැ මේ සියල්ල කියන එකම එක්කෙනා නැහැ ඒ කවුද කාට මේ ගැන කියන්නෙම්මා බිරින්දෑ නෑ ගම් ගොහින් බිරින්දෑ නෑ ගම් ගොහින් ඒක නිසා මේ සිදුවී තිබෙන කිසිම දෙයක් කියන්න කෙනෙක් නෑ ඒව සියල්ලට අහුම්කම් දෙන එකම එක්කෙනයි ඉන්නේ ඒ බිරිඳ ඇය නෑ ගම් ගොහින් නිසා මේ සිදුවී ඇති විපත මොකද්ද කියලා කියන්න කෙනෙක් නෑ මේ කුටුම්බයක තියෙන සම්බන්ධය සහ ඒ බිරිඳක් ගෙදරක නැති වුනහම ඇතිවෙන හිඟය, පාඩුව, අවාසිය, කාන්සිය මේ සියල්ලම මේ ගීතය තුල කියනවා. මේ තනු නිර්මාණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ, කේඩීගේ ධර්මාර්ථනගේ පදමාලාව ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහ. ඔබ කොහොමද මේ මේ ගීතය දකින්නේ? මේ ගීත හැම එකකම කිසියම් මානව ධර්මයක් තමයි ඉස්මතු කරන්නේ. ඔව් දැන් ඒ විయోగය පෙන්වන්න වෙන්න ඕන මේ අර කොමල ස්වරියට යොදාගෙන තාලය අතින් බැලුවොත් ඒ තැනතර පරස්පරය පේනවා. මාත්‍රා 3යි 4යි 3යි 4යි. ආ දීප් ඡන්ද කියලා අපි කියන්නේ. මේක බොහොම දුර්ලභ තාලයක්. ඔව්. ඔව්. ඔය ඇත්තටම අපිට දිග නෑ මේ තාලේ. ඉතින් ඒ වගේ බොහොම මේ මේ විශේෂ විදිහට පද රචනාව ඒකට මාතෘකාවට ගැළපෙන විදිහට සංගීතය යොදාගෙන තනුව ඒ සෑම එකේම හොඳ සංගතියක් බව පේනවා. දැන් මේ ගීත හැතුළේ අපි දකින්න හදන්නේ කිසියම් පොඩි එළියක් පොඩි ආලෝක පුංජයක් මේ හැම ගීයකම තියෙනවායි කියලයි අපි මේ කියන්න වෑයම් කරන්නේ. මේ සියලු ගීතවල තියෙන ගුණාංග එකතු කරලා එකම ප්‍රතිමාවක් රූපයක් පිළිමයක් හැදුවොත් අන්න ඒ වගේ තමයි අපි අද තෝරගත්ත අවසන් ගීතය. කුමාරදාස සපුතන්ත්‍රි මේ ගීතය ලියන්නේ. අපි අහලා බලමු මේ ගීතයේ මේ මානව ගුණධර්ම තියෙනවද කියලා. හොඳයි මලසේ නුවණින් එළියයි ඉරුසේ පරවි වැටිලා ඒ හිරු මල මේ දෙරනේ මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවි වැටිලා ඒ හිරු මලමේ අහසින් මියනා සසමින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝපදුලින් සනහේ ජය පෙන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒහි අසා පවතින් කිකි බිඳිනා සුසුමෙන් යදියන් හෙළනා මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිගුම් ගුණදම් දහසින් මේනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලෝ නාවාසෝ කඳුලින් යනුවෙන් මේ ගීත රචකයා කියනවා. පොළවේ උරුමේ කියමින් දහසක් මියදෙන වගයි ගීත රචකයා කියන්නේ. විචාරත අරවින්ද මේ මිනිසා සුවඳයි මලසේ ගිය ගැන යමක් කියන්නේ. ඔව් මම දැක්කේ මුලින්දලම මේ ගීත සෑම එකකම වගේ සුනිල්ගේ මෘදු මොලොක් ගුණය ගායනයේ. ඒ වගේම තනුවේ තියෙන මෙලෝඩියස් <laughs> සුන්දර ගුණය ඒ සියල්ලම එකතු වෙලා හොඳ සුසංගත භාවය තාල රාග ස්වර ඔක්කොගෙම හොඳ සංගතියක් දැක්කා. ඔව්. විශාරද සුනිල් ඉදිරිසිංහ මේ පොදු ජන වින්දන මාර්ගාතුරින් ප්‍රමුඛත්වය ගන්නා ගීතය ඔස්සේ සමාජ හිතකාමී ගැඹුරු දහමක් කියන්නට වෑයම් කරන ගායකයෙක්. ඔහු බාල ජනප්‍රියත්වය හඹාගෙන යන්නේ නැහැ. මේ නිසා ඔහු ගීතයක් පටිගත කරනකොට, තැටිගත කරනකොට පදමාලාව, සංගීතය, ගායනය, සංගීත සංයෝජනය මේ ගැන දැඩිසේ පරිස්සම් වෙනවා. මේ නිසා පඬිත් අමරදේවයන්ගේ ආලෝක ධාරාව ඔස්සේ පියනගෙන සුනිල් එදිරිසිංහ තමන්ගේ ගීත චාරිකාවේ 50 වසරක් සම්පූර්ණ කරනවා. අපි ඔහුට මේ ස්වභාවිත ගීතය වඩ වඩාත් පෝෂණය කරන්නට ශක්තිය චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනරංජන මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනි උපමාලිකා නිෂ්පාදනය සුරේකා පෙරේරා. Thank you. නංගියේ ඇයි රන් තෙරට වී කොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි රන් තෙරට වී කොම්මනේ විතරේ ළඟ පෙන්තුටි ගම්මානයේ පව් සෝදනා රත්තරන්දි කළු බලාකුළු චන්ද්‍රයාසේ පායනා ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදරයන් කලුවර වුණා ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගම් පෙරට වී ගොම්මනේ පින්වතුන් කැල ඇන්ද සලු පිළි සේදුවා නුඹ සේදුවා තාම නැකිලි කුණු ගිහින් ඒ කිඳ නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දැත් නුඹේ බබලනා ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී කුම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී කුම්මනේ මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා නංගියේ නොහොවිනාකම් උරු වෙන්න එපා ගීපවස දෙවන සුනිල්ගේ දියදාන සුනිල් එදිරිසිංහ ගී සලකුණ එල් පවනල් සංයුක්ත තැටිය ඔබ පෙම් කරන ඔබේ කුමාරී ඔබට ආද අපුගේ ගී එකතුව සුබ ප්‍රාර්ථනා සංයුක්ත තැටිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් වෙතින් ගී ප්‍රසන්ටේෂන් රස නොමරා රස භවන රසෝගය මෙම සංයුක්ත තැටි අපගේ ප්‍රාදේශීය සේවා වලින්ද ලබාගත හැකිය.